නමෝ තස් භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස තර ජීවිතයට උපකාර වන විදිහේ දේශනා තමයි අපි කතා කරමින් සිටින්නේ පැවිදි ජීවිතය කියලා කියන්නේ උතුම් චර්යාවක්. උතුම් චර්යාවකින් යුක්ත ජීවිතයක්, ශ්‍රේෂ්ඨ ජීවිතයක්. එතකොට මේ ශ්‍රේෂ්ඨ ජීවිතය පවතින විදිහක් තියෙනවා. ශ්‍රේෂ්ඨ ජීවිතේ ලාමක නැහැ. ඒ ශ්‍රේෂ්ඨ ජීවිතය අතීතයේ ඉඳලාගෙන ඉඳලම ප්‍රවටගෙන ආපු විදිහක් තියෙනවා. වර්තමානයේ පවතින විදිහක් තියෙනවා. මෙන්න මේ පවතින විදිහ පිළිබඳව බුදුරන් වහන්සේගේ දේශනාවක් තියෙනවා ශ්‍රේෂ්ඨ ජීවිතයේ ජීවත් වෙද්දී ඒ අය දකින විදිය, හිතන විදිය, පුරුදු කරන විදිය පිළිබඳව අංගුත්තර නිකාය චතුක්ක නිපාතයේ තියෙන අරිය වංශ දේශනාව. අරිය වංශ කියන්නේ උතුම් වංශය. උතුම් වංශයේ උතුම් වංශයේ ප්‍රතිපදාව පිළිබඳවයි මේ දේශනාවේ තියෙන්නේ. චත්තාරෝමේ භික්කවේ අරිය වංසා මහණෙනි උතුම් වංශයේ ප්‍රතිපදාව කරුණු හතරක් තියෙනවා. ඒ කාරණා හතර අග්ගඤ්ඤං ඒ අරිවංශ ප්‍රතිපදා අග්‍රයයි. අග්‍රයි කියලා දැනගන්නට ඕන. බොහෝ කල් ඉඳලා පවතගෙන ආපු කාරණාව රත්ත්‍ඤ්ඤං හත්ත්‍ඤ්ඤං. ඒ වගේම තමයි ඒ අරිවංශ ප්‍රතිපදාව ශ්‍රේෂ්ඨයන්ගේ પરම්පරාවෙන් වංශය කියන්නේ මේ උතුම් වංශයේ પરම්පරාවෙන් යුක්ත වෙච්ච දෙයක්. ඒකට නොසිදී පැවති පැවතින කාරණාව. අ කියන්නේ ශ්‍රේෂ්ඨ ජීවිතය තුළ නොසිදී පැවති පැවතුන කාරණාව. ඒ වගේම ශ්‍රේෂ්ඨ උතුමන් විසින් ගරහා නොකරපු එකක්, බැහැර නොකරපු එකක්, අනාගතයේ ශ්‍රේෂ්ඨ උතුමන්ට ගරහන් නැති එකක් බැහැර නොකරන එකක් නුවණැත්තන් විසින් නිඳා නොකරන කාරණාවක් තමයි මේ ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව මේ කාරණා හතර කරුණු හතරක් තියෙනවා ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව කරුණා හතරක් තියෙනවා එතකොට මේ කරුණු හතරෙන් යුක්ත භාවය තමයි ආර්ය වංශයේ උතුම් වංශයේ ප්‍රතිපදාව ඉද භික්කවේ භික්කු සන්තුට්ඨෝ හෝත ඉතරීතර චීවර චීවරේන ඉතරීතර චීවර සන්තුට්ඨ සියාච වන්නවාදී. ලැබුණු සිවුරෙන් සතුටු වෙනවා. පළවෙනි කාරණාව ලැබුණු සිවුරෙන් සතුටු වෙනවා. ඒ වගේම තමයි ලැබුණු සිවුරෙන් සතුටු වීම පිළිබඳ වර්ණනා කරනවා. නිකන් ඉන්නවත් නෙමෙයි. ලැබුණු සිවුරෙන් සතුටු වෙනවා කියලා කියනකොට දුෂ්කරයක හොයනවා කියන එක නෙමෙයි. හොඳ එක හොයනවා කියන එක නෙමෙයි. ලැබුණ සිවුරෙන් සතුටු වෙනවා. සිවුරක් ලබා ගැනීම සඳහා අයෝග්‍ය දේවල් නැත්තම් සුදුසු නැති දේවල් කරන්නේ නැහැ. සිවුරක් ලබා ගැනීමට. සිවුරක් නොලැබුණත් එයින් කම්පාවකටපත් වෙන්නේ නැහැ. සිවුරක් අලද්දාච චීවරණ පරිදස්සති කම්පාවකටපත් වෙන්නේ නැහැ. ලද්දාහට චීවර අගතිතෝ ලැබුණු සිවුරෙන් läග ගැනීමක් නැත්නම් ඒකෙන් ලැබුණු සිවුරෙන් මුසපත් වීමක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි බැස ගැනීමක් නැහැ, මුසපත් වීමක් නැහැ, දැඩි ආශාවක් නැහැ. අනජ්ජහපන්තෝ ඒකේ läග ගැනීමක් නැහැ. ආදීනවානු පස්සී ආදීනව දස්සී. ආදීනව දකිනවා. නිස්සරණ පඤ්ඤී පරිබුද්ධති. නිස්සරණ ඒ කියන්නේ අතහැරීම කියන කාරණාව වූ නුවණින් යුක්තවයි පරිභෝග කරන්නේ. මෙන්න මේක ටිකක් තේරුම් ගන්නට ඕනේ. ආදීනව දකිනවා කියනකොට දැන් අපි අද ගොඩක් වෙලාවට සිවුර ඉරෙනවා මේක එහෙම විතරනේ හිතන්නේ. ඉතින් ඒක ඒක ආර්යවංශ ප්‍රතිපදාවක් කියන කාරණාව විතරක් ඕනේ නැහැ. ලෝකේ ඕන කෙනෙක් දකින්නවනේ. ආදීනව දකින්නවා කියන එකයි නිස්සාරණ ප්‍රඥාවෙන් යුක්තයි කියන එකයි. නිස්සාරණ ප්‍රඥාව කියන්නේ අතහැරීම කියන නුවණ. ආදීනව දකිද්දි අතහැරීමේ නුවණ ඉස්මතු වෙන්නට ඕන. ආදීනව දකිද්දි අතහැරීමේ නුවණ ඉස්මතු වෙන්නට ඕන. එතකොට එහෙනම් ආදීනව දකිනවා කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනත්ත් ස්වභාවය දැක්මනේ. සිවුරු පරිභෝගය කියන කාරණාවේ සිද්ධිය. දැන් අපි දන්නවා සබ්බාසව සූත්‍රයේ පෙන්නනවා ප්‍රතිසේවණයෙන් ආශ්‍රව ප්‍රහාණය වෙන හැටි. නුවණින් යුක්තවයි සිවුර පරිභෝග කරන්න කියන එක. ඒ කියන්නේ ජීවිතයේ ජීවත් විය යුතු නිසා ඊදෙන කාරණාව එක්ක යථාර්ථය දකිමින් පැවැත්ම පිණිස කරන කටයුත්තක්. එතකොට ඒ කාරණාවේ ඉඳීම, ලැබ ගැනීම, ලැබීම කියන කාරණාවක් සිදු වෙන්නේ නැහැ. කියන්නේ ලැබුණ සිවුර පරිභෝග කරනකොට ලැබෙන පහස, ලැබෙන ලස්සන, ලැබෙන සීතල දුරු මෙන්න මේ කාරණානේ ලැබෙන කරුණුයි. එතකොට ඒ කෘත්‍ය සිදුවන ආකාරය දකිනකොට ඒ දැක්මත් එක්ක ඇත්තටම රෙද්ද මොහකුණක් ප්‍රශ්නයක් නැහැ. ලැබිච්ච අර කසාවත කියන කාරණාව ලස්සන කැත කියන කාරණාව අදාළ වෙන්නේ නැහැ. එහෙම දකිනකොට දැන් නිසන ප්‍රඥා දැන් නිසන ප්‍රඥාව කියනකොට කෙනෙකුට දෙන්න පුළුවන් ඉල්ලපු ගමන් දෙනවා කියලා නෑ. ඇති සිවුරනේ ඉල්ලපු ගමන් දෙන්නේ. සිවුර බව යෙදීම කියන කාරණාව යථාර්ථය දකිනකොට අනිත්‍ය දුක්ඛ ස්වභාවය දකින තැනදී සිවුර බව ලැබීම සිවුර බව ලැබීම කියන කාරණාව ඉක්මවීමේ ප්‍රඥාවක් මේක. සිවුර බව ලැබීම කියන කාරණාව ඉක්මවන විදිය දැකමින් වාසය කරන්න කියන්නේ. එහෙමයි පරිභෝග කරන්න කියන්නේ. එතකොට එහෙනම් අපි ගමුකෝ සිවුරක් දකිනවා කියලා ඒක දකින්න තැනදී ඒ දැක්ම කියන කාරණාව එක්ක සිදුවෙන විදිය සිදුවෙන ස්වභාවය සිදුවෙන ස්වરૂපය පහස ලැබෙනකොට සිදුවන දැක්ම සිදුවෙන ස්වરૂපය මෙන්න මේ කාරණාව පිළිබඳව නුවණින් යුක්තව දැන් අපි ඊයේ කතා කරපු සූත්‍රයේදී කතා වුණා උපට්ඨිත සතියලම සිටි සිහියත්වය කියන කාරණාව. ඉතින් එළඹ සිටි සිහියත්වය තියෙනවා නම් නුවණක් එක ආය සිවුර ඉරෙනවා දකින්න ඕනේ නෑනේ. හෙළම සිරින මොනක් තියනවා සිවුර ඉරෙනවා මේක මේක ජරාවටපත් වෙනවා කියලා කියන දෙයක් නෑ. සිවුර බව යෙදීම සිදුවන්නේ කොහොමද කියලා හොයනකොට ඒ කාරණාව එක්ක ලැබෙන බවක් සිදු වෙන්නේ නෑ. අන්න අනිත්‍ය දකින ආකාරය. එතකොට එහෙම සිදු වෙන්නේ නැති වෙනකොට ඒ කෙරෙහි තියෙන පිහිටීම චන්දරාගේ දුරනවා කියන්නේ පිහිටීම ඉක්මවීමකින් යුක්ත වූ ප්‍රඥාවනේ තියෙන්නේ. නිස්සරණ ප්‍රඥාව කියන්නේ යන්නේ. එතකොට මේ කාරණාව ගැලපෙනවා සබ්බාසව සූත්‍රයේ පෙන්නන භාවිත මේ පරිහරණයෙන් ආශ්‍රව ප්‍රහාණය කරන චීවර විග්‍රහයත් එක්ක පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවාමි කියන කාරණාව එක්ක ඊළඟට පැහැදිලි කරනවා තායච පන ඉතර ඉතර චීවර සන්තුට්ඨිය අන්න ලැබෙන සිවුරෙන් සතුටු වෙනවා කියන කාරණාව එක්ක නේවත්තානුක්ඛංසේති නෝ පරංචම්බති අන්න තමන් ඉස්මතු වෙන්නේ නැහැ. මම මෙහෙම කෙනෙක් කියන කාරණාවක් එක ඉස්මතු වෙන්නේ නැහැ. අන්න අය එහෙම නොවේයි කියලා දකින්නේ නැහැ. දැන් බලන්න එහෙම නොවෙන්න අර අසත්පුරු සූත්‍රයේ තියෙන හතුරු සූත්‍රයේ තියෙන වගේ කොච්චර නුවණක් ඕනද? ඇයි මෙයා මේ වැරද්ද කරන්නේ? ඇයි මෙයා මෙහෙම කරන්නේ? කිය කියා දකිනකොට තමන් එහෙම නෙමෙයි කියන බවනේ ප්‍රකට වෙන්නේ. අන්නේ කාරණා ඉස්මතු වෙන්නේ නැහැ. ඒ වගේම සෝවිතත් දක්කෝ අනලසෝ සම්පජානෝ පතිසතු අන්න ඔහු දක්ෂයි කම්මැලි නෑ නුවණින් යුක්තයි මනස සිහියෙන් යුක්තයි අයං උච්චති බික්කේ බික්කු මෙන්න මේක කියනවා පුරාණ ප්‍රතිපදාව අග්‍ර වූ අරිවංශ ප්‍රතිපදාවේ පිහිටීම කියලා කියන්නේ. දැන් අද අපි ගොඩක් කතා කරන්නේ සිවුරේ සතුටු වෙනවා කියන එක විතරනේ. ලැබුණ සිවුරෙන් සතුට වෙනවා කියන කාරණාවේ සිහිය නුවණ කම්මැලිකම දුරු වීම නිස්සරණ ප්‍රඥාව මේ සෑම දෙයක්ම තියෙන්නට ඕනේ. ඒ සෑම දෙයකින්ම යුක්ත වෙන්නට ඕනේ. ඒක තමයි සැබෑම නිස්සරණ ප්‍රඥා සැබෑම ආර්යවංශ ප්‍රතිපදාව වෙන්නේ. නැත්නම් මම සිවුරු යන්නේ මම ලැබිච්ච එතනම ඒකනේ අතුක්කංශනේ. අතුක්කංශනේ විදිහට. එහෙම නැතුව දැන් බලන්න බුදුරණවහන්සේ පුංචි කෙලෙස් එකකට ඉඩක් දීලා නැහැ. දැන් අර සත්පුරුෂ සූත්‍රයේ පෙන්න දුතාංග රකින්න බව අසත්පුරුෂයා පිළිබඳ. ඊළඟට මේ ධානලාභී අසත්පුරුෂයා පිළිබඳ. ඒතර අර අත්ුක්ඛංශනේ කියන කාරණාව එක්ක තමන් එහෙම කෙනෙක් අනිත්තරට විශේෂයි. අනිත්‍යය එහෙමනේ තමන් සිල් රකින්න කෙනෙක්. ඒ අය සත්පුරුෂෝ කියලා බුදුරණවහන්සේ පෙන්නන්නේ. එතකොට එහෙනම් එහෙම තියෙන ගතියක් එක්ක නම් ඉතර ඉතර ජීවන සන්තුෂ්ටිතාවයේ තියෙන. ඒ කියන්නේ සිවුරු ලැබෙන කාරණා හසුරුවන කියන එක. එතන සැබෑවටම ආර්ය වංශ ප්‍රතිපදාවක් වෙන්නේ නැහැ. ආර්ය වංශ ප්‍රතිපදාවක් වෙන්න අනිවාර්යයෙන්ම ලැබුණ සිවුර පිළිබඳව නුවණින් යුක්තව දැක්මක් තියෙන්න ඕනේ. දැන් අපි ඊයේ අවසත පරයය සූත්‍ර කතා කරද්දී හම්බුණා මාරයාට ඉඩක් වෙනවා කියන කාරණා හැම එකක්ම එළඹ සිට 100ක් නැතිකමත් එක්ක. එහෙම වාසය කරන භික්ෂුවකට ඉතින් මාරයාට ඉඩක් වෙන්න කියන්නේ සිහියෙන් වාසය කරන භික්ෂුවකට මායයට දකින්නේ නැත්තම් එහෙම සිහියෙන් වාසය කරන භික්ෂුවට දැකින දැක්මක් නේද සිවුර කියන්නේ. දැනෙන පහසක් නේද සිවුර කියන්නේ. එතකොට නම් ඒ වාසය කිරීම කියනවා නම් මේක කොහොමද අදාළයිද? එතකොට නම් ජීවත් වීම කියන කාරණාව එක ලෝකයේ පැත්තට යොමු වෙනකොට අර නුවණ දකින්න තැනදී කය පවත්වන්න, කයේ විවිහ ගන්න විතරක් කියන නුවණ ඇතිතරදී හිතිල්ල නෙමේ නුවණ. දැන් අපි කල්පනාවනේ අපි ගොඩක් කර කරන්නේ නුවණ. ඒ නුවණ ඇතිතරදී අන්නේ නුවණත් එක්ක තමයි පළවෙනි අරියවර්ග ප්‍රතිපදාව වෙන්නේ. දැන් ওই පළවෙනි එකයි දෙවෙනි එකයි තුන්වෙනි එකයි තුනම එකම විදිහට යන්නේ. දැන් මේ පළවෙනි කේ සිවුර ගැනනේ කිව්වේ. දෙවෙනි කේ තියෙන පින්ඳ පාඨය පිළිබඳව. කන බොනදී ළඟදී සතුට වෙනවා පිරිසිගා වන්නකොට ආහාරය ඒ ඒ ළඟදීන සතුටීම් පිළිබඳ වර්ණනා කරනවා. පින්නපාත හේතු අනේක පින්නපාතය කියන කාරණාව වර්ණනා කරනවා. පින්නපාතේ නැත්නම් ආහාරය ලැබීම කියන කාරණා මුල් කරගෙන අනවශ්‍ය දෙයක් කරන්නේ නැහැ. ඒ වගේම ආහාරය නොලැබුණා කියලා ඒකින් කම්පා වෙන්නේ නැහැ. ලැබුණා කියලා මුසපත් වෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ, ආසා වෙන්නේ නැහැ. ආදීනම දකින්න නිස්සන් ප්‍රඥාවෙන් යුක්ත. දැන් කනකොට විසික් කරන්න කියලා කියන්නේ දැන් අපි දැක්කොත් එහෙම නිස්සන් ප්‍රඥාව කියන්නේ කනකොට විසික් කරනවා කියන්නේ නේ. දැන් එතකොට කනවා කියන කාරණාවේ අර්ථය සිදු වෙන්නේ නැහැ. කනවා දැන් ලෝකේ විහාරයේදී යම් රස තියෙනවා. රසේ විග්‍රහය තියෙනවා. හැබැයි රසේ විග්‍රහය විතර රසේට ඍජුවීමක් ඉන්නේ නිස්සන් ප්‍රඥාවත් එක්ක. ඒ නිසා මේ නිස්සන් ප්‍රඥාව කියන එක අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. නැත්තම් නිස්සන් ප්‍රඥාව නැත්තම් අපි හිතනවා නිස්සන් ප්‍රඥාව කියලා කියන්නේ අල්ලා විසික් කරන එක කියලා. අල්ලා විසික් කරන එක නෙමෙයි නිස්සන් ප්‍රඥාව කියන්නේ. එහෙම කරන කාරණාව එක තමයි. ඒ කියන්නේ අපි හිතමු කොන්න අපි මොනවා හරි දෙයක් නිසා අපට අවවාදයක් හම්බ වෙනවා. නෑ මම ඒක කරන්නේ. දැන් ගන්න මෝඩකම උපරිම. ඒ කියන්නේ අපි හිතමු කිජු වෙලා කවුරු හරි මේ මොන හරි එපා කිව්වොත් එහෙම මොන හරි කාරණාවක් කෙලෙස් ඇවිස්සෙනවා කියලා නුවණ නැතිකමත් එක්ක මොකද වෙන්නේ? අරක මග හරින්න උත්සාහ කරනවා විනා ඒක යථාර්ථවාදීව දකින්නේ නැහැ. කෙලෙස්ේ ප්‍රහාණය කරන්න නෙමෙයි උත්සාහ කරන්නේ කෙලෙස්යෙන් පලා යන්න. කෙලෙස්යෙන් මග අරින්න. එහෙම කරන කෙනෙක් කරන්නේ ඇත්තම මෝඩකමත් එක්කමයි. එතකොට මෙන්න මෙහෙම ලැබෙන පින්ඩපාතය කියන මේ ආහාරය කියන කාරණාව පිළිබඳව නිස්සාරණ ප්‍රඥාවෙන් යුක්ත වාසය කරනවා. ඒ වගේම තමයි අනු තමන් උසස් කළ අනුන් හෙලා දකින්නේ නැහැ. ඔහු දක්ෂයි, කම්මැලි නෑ, නුවණින් යුක්තයි, සිහියෙන් යුක්තයි. නුවණ සිහිය දෙකෙන් යුක්තයි. මෙන්න මේක පුරාණ අග්‍ර වූ උතුම් වංශයේ ප්‍රතිපදාව. පින්නපාතේ සම්බන්ධයි. ඊළඟ තුන්වෙනි කාරණාව ඒකේ මනිත් එක සේනාසනය. දැන් ගොඩාක් වෙලාවට ඔය පළවෙනි කේ දෙවෙනි කේනොයි චුට්ටක් එනවලුයි. සාමාන්‍යයෙන් කියන්නේ ලෝකේ මට්ටම. කියන්නේ අතහත්වාදීව නෙමෙයි ලෝකේ මට්ටමින් ඇත්තරම් බඩ නිසා කන දෙයක් නිසා ආදී මොහොම එනවනම් ඒක හරි විල්ලජ්ජන්ත වැඩක්. කණේ කිනුයි මේ කිනුයි ගොඩාක් ඒ කාරණාව එනවා අඩුයි. සාමාන්‍ය ලෝකේ මට්ටමින් තුන්වෙනි කාරණාවෙන් තමයි එන්නේ. ඉන්න තැන සේනාසනේ කුටියේ විහාරේ අන්න ඒකෙන් තමයි ගොඩක් වෙලාවට එන්නේ ඉඳ තියෙන්නේ. තුන්වෙනි එක පුණජපරම් වික්‍රේ සන්තුට්ඨ හොද ඊතර ඊතර සේනාසන ඊතර ඊතර සේනාසන සන්තුට්ඨියාච වන්නවාදී ලැබෙන සෙනසුනින් සතුටු වෙනවා ඉන්න කුටියෙන් සතුටු වෙනවා ලැබෙන ඒන් සතුටු වීම පිළිබඳව වර්ණනා කරනවා මෙන්න මේක තමයි විශේෂම කාරණාව එතකොට ලැබෙන්නේ මොකටද ඒකත් අර විදිහටම මැසි මදුරු සීතලාදී වදුරු දුරු කරගන්නනේ එතකොට අන්න එකකින් සතුටු වෙනවා කියන කාරණාවයි සිදු වෙන්නේ. ඊට පස්සේ ඒ වගේම තමයි ඒක වර්ණනා කරනවා. ඒ කාරණාව පිළිබඳව වර්ණනා කරනවා. ඒ වගේම නොලබපු දේ ලබන්න ගිජු භාවයක් ඇති වෙන්නේ නැහැ. ලැබිච්ච කාරණාව දැන් මෙතන පැහැදිලි කරනවා. ලද්දා අලද්දා සේනාසන සේනාසනය නොලැබුණා කියලා පසුතැවීමක් නැහැ. ලද්දාද සේනාසනං අගතිතෝ ලැබිච්ච සේනාසනය පිළිබඳ ගිජු වෙන්නේ නැහැ, දැඩි ආශාව නැහැ, ඊළඟට මුසපත් වෙන්නේ නැහැ. ඒකත් එක්ක එහෙම ඉන්නේ නැහැ ආදීනව දකිනවා නිස්සන් ප්‍රඥාවෙන් යුක්ත. දැන් ඒක නම් සාධාරණයි ලෝකේ මට්ටමේ මූලලාප දෙන්න හිතන් ඉන්නවා කියන්නේ. නමුත් කටට දාගත්ත බත් පිළ දෙන්න හිතන් ඉන්නවා කියන කතාවක් අදාළ නැහැ. එතකොට එහෙනම් මෙතන අර නිස්සාරණ ප්‍රඥාව කියලා කියන්නේම සම්පූර්ණයෙන්ම අල්ල ගැනීම සිදු වෙන්නේ නැති භාවයේ ඒ යෙදීමත් එක්ක. ඒකයි උතුම් ප්‍රතිපදාවක් කියන්නේ මේක යා තමා උසස් කරන්නේ අනුන් කියලා දකින්නේ. දැන් අපි තුම එහෙම කෙනෙක් කෙනට ඕන තරම් මට කිසි අදාළත්වයක් නැහැ. ඒ විදිහත් එක්ක තමන් උසස් වෙන කාරණා එහෙම වෙන්නත් බෑ. තමන් අර පිළිදියට හොයාගෙන යන්නත් බෑ. ඒ දෙකම වෙන්න බෑ. ඒක තමයි අපි පළවෙනිම දේශනාවේ පැහැදිලි කරේ සතර මහා ප්‍රදේශනේ බුදුරන් වහන්සේ වික්ෂුවකට අදාළ කරන ප්‍රධානම උපදේශ දෙක හතර මහා උපදේශ හතර නිස්සේ නිස්සේ හතර ඒ වගේම මේත් එක්ක සතිය කම්මැලිකම දුරු වීම නුවණ ඉදලා තියෙනවා. එතකොට එන නුවණ ඒ සියල්ලම දෙන්නට ඕනනේ. අවසාන කාරණාව හතරවෙනි කාරණාව පුනච්චපරම් භික්කවේ භික්ඛු භාවනාරාමෝ හෝති භාවනාරතෝ පහානාරාමෝ හෝති පහානාරතෝ තායච පන භාවනාරාමතාය භාවනාරතාය පහනාරාමතාය පහනාරතාය නේවත්තානුක්ඛංසේති නෝ පරං චම්බති දැන් මොකද්ද මේ කියන්නේ මේකෙදි පුරුදු කිරීම භාවිතා කිරීම භාවනා කරනවා කියන්නේ ඒක භාවිතා කිරීම කියන එක පුරුදු කිරීම පුරුදු කිරීමටම ඒ කියන්නේ ප්‍රැක්ටිස් එකටම ඇලෙන්නට ඕන ප්‍රායෝගිකත්වයටම ඒකෙම ඒකෙම වාසිය කරන්නට ඕන ඒ වගේ තමයි ප්‍රහාණය ප්‍රහාණය කිරීම. läග නොගැනීම කියන එක නේද ප්‍රහාණය කිරීම කියන්නේ. ලිබිදාව කියන කාරණාව. ප්‍රහාණය කිරීමෙන්ම ඇලෙන්නට ඕන. ඒකෙම වාසය කරන්න ඕන. දැන් එතනින් කියවිලා ඉවරයි. සක්කාය නිරෝධය කියන එක. ඒ ඉක්මවීමක් නේ. ඒ වගේම තායිච පන භාවන මේ භාවනාරාමයේ ඇලිච්ච පුරුදු කිරීමේ ඇලිච්ච හිම වාසය කරන්න. ප්‍රහාණය කිරීම කියන කාරණාවල් මැලිච්ච හිම වාසය කරද්දී තමන් උසස් දක් කරන්නේත් නෑ අනුන් කියලා දකින්නේත් නෑ. අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි කියන කතාව ඒක එන්නේ නෑ අපි මෙහෙම වුණාට මෙයාලා මෙහෙමයි කියන කතාව එන්නේ නෑ. මෙන්න මේ විදිහට දකින්න කෙනෙකුට අන්න කම්මැලිකම නෑ වීරිය තියෙනවා නුවණ තියෙනවා. මෙන්න මේක තමයි පුරාණ වූ අග්‍ර වූ අරිය වංශ ප්‍රතිපදා. ඉමේකෝ භික්කවේ චත්තාරෝ මෙන්න මේ හතරක් වූ අරියවංශ ප්‍රතිපදාව අග්‍රයි කියනවා. බොහෝ කාලයක පැවතිය යුතු දෙයක්. ඒ වගේම උතුම් ශ්‍රේෂ්ඨයි පරම්පරාවෙන් යුක්ත දෙයක්. පුරාණ දෙයක්. සිඳෙන්නති දෙයක්. ඒ වගේම ශ්‍රේෂ්ඨය දැනුත් කරන දෙයක්, අතීතෙත් කළ දෙයක්, අනාගතෙත් කරන්නා වූ දෙයක්. මේ ආර්යවංශ ප්‍රතිපදාව ශ්‍රේෂ්ඨ උතුම්මයි කරන කාරණාව. ඉමේජ පන භික්කවේ චතුහි අරියවංශයේ සමන්නාගතෝ භික්කු මෙන්න මේ හතරක් වූ අරියවංශ ප්‍රතිපදාවේ උතුම් ප්‍රතිපදාවෙන් යුක්ත භික්ෂුව පුරත්තිමායකේ ප්‍රතිසාය විහෙරති ස්වේච්ච අරතින් සහති නැතන් අරතින් සහති ඔහු උතුර නිසා නැගෙනහිර බටහිර උතුර දකුණ කොහේ වාසය කරත් අන්න ඔහු අරතිය නසනවා අරතිය ඔහු නසන්නේ ඒ කියන්නේ මේ සතර වූ ආර්යවංශ ප්‍රතිපදාය වාසය කරනකොට අරතිය ඔහු නසනවා. කියන්නේ ඔහු විසින් අරතිය විනාශ කරනවා. අරතිය විසින් ඔහුව මැඩගන්නේ නෑ. මෙන්න මේ විදිහට අරති අරති ඊළඟට පැහැදිලි කරනවා තංකිස හේතු. ඇයි එහෙම වෙන්නේ? අරතිය ඔහු නසනවා. අරතිය විසින් ඔහු වැටපත් කරගන්නේ නෑ. ඇයි එහෙම වෙන්නේ? අරති රති සහෝහි භික්ඛවේ දීරෝති. දැන් මෙතන කියනවා නොයල්ම ඇල ඇල්ම දෙකම දීරයා නසා ඇත. දැන් අපි හරි එහෙනම් නොයල්ම කියන කාරණා ධර්මයත් එක්ක නොයල්ම නම් ධර්මයත් එක්ක ඇලීම තියෙන්න ඕන කියන්නේ. නෑ දැන් මෙතන මේ කියන කාරණාව ධර්මීය අධර්මීය කතාව නැහැ කෙලෙසි ධර්මීය කතාව නැහැ ඇල්ම නොඇල්ම කියන දෙකම නැසපු දිහිරයෝයි මේ අය. අරති රති අරති රති සහෝහි. ඒ දෙකම නැසලා තියෙන්නේ. ඇලීම නොඇල්ම ඇලීමත් නොඇලීමත් කියන මේ දෙකම නැසපු නිසා එහෙම වෙන්නේ. නාරති සහති වීරං නාරති වීර වීර සහන් වීර පුජ්‍යලයා අරතිය විසින් මැඩන්නේ නැහැ අරතිය සහති අරතිය විසින් මැඩගන්නේ නැහැ වීරවන්තයා අරතිය කියලා කියන්නේ වීරයා යටපත් කරන දෙයක් නෙමෙයි. වීරිවන්තයා යටපත් කරන දෙයක් නෙමෙයි අරතිය කියලා කියන්නේ. ධීරෝ චරතින් සහති. ධීරයා නුවණති කෙනා අරතිය නසනවා. ධීරෝ අරතින් සහෝ. නුවණති කෙනා අරතිය නසනවා. එඩිතර නුවණති කෙනා අරතිය මැඩලන කෙනෙක්. නුවණ තියෙන කෙනා අරතිය මැඩලන කෙනෙක්. සබ්බ කම්මක් විහා එනම් පනුන්නං කෝ නිවාරය. සියලුම කර්මයන් ක්ෂය කරලා සිටින කෙනා සිටින අය සිටින කෙනාට කවරක් නම් මොකක් වහන්නද සියලුම කෙලෙස් නැතුවට පස්සේ මොනවද වහන්න තියෙන්නේ ඒ කියන්නේ අරතියෙන් වැහෙන්නේ කුසල් ධර්ම නෙමෙයි කියන්නේ අරතියක් වෙනවා කියලා කියන්නේ කුසල් ධර්ම වැහෙනවා කියන එකනේ ඒකට ඇලෙන්නේ නැහැ කියන එකනේ එතකොට මේ සියල්ලම කර්මයන් අසපු කෙනා මොකක් වහන්නද නිවිලනේ තියෙන්නේ. කිසි දෙයක් එහෙම වහන කතාවක් එන්නේ නැහැ. නෙක්ඛං ජම්බෝනද දස්සේව කෝණං නිද්දිතුරුම් නිද්ද නිද්දිතුමරහති. දේවාපිනං පස්සන්ති බ්‍රහ්මනාපි පසංසති. ඊළඟට මේ හරියට උපභාවක් වෙනවා දඹරන් එකක් කියන උපරිම හතරක්. අන්න ඒ වගේ බබලන රහතන් වහන්සේලාට ගරහන්න කාරණා කිවිලි. කිසි කෙනෙකුට එවැනි අයට ගරහන්න බෑ. දෙවියෝ පවා ඔවුන්ට ඔවුන් දේවානම් ප්‍රශංසති දෙවියෝ ප්‍රශංසා කරනවා බ්‍රහ්මයෝත් ප්‍රශංසා කරනවා. එතකොට ලෝකයේ කිසිදු විදිහකින් කෙලෙසයක් එක්ක සිදු නොවන්නා වූ ශේෂ්ඨත්වයක් නේද එහෙනම් හරිවන්ත ප්‍රතිපදාව කියන්නේ. දැන් අපි මේ සාමාන්‍යයෙන් කතා කරන නිකන් තලමරණ එකක් නෙවෙයි. සැබෑ අරියවංශ ප්‍රතිපදාව කියන්නේ ශ්‍රේෂ්ඨත්වයත් එක්ක නිවීමත් එක්ක ඒ ප්‍රතිපදාවක් වඩන එක. ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕනේ අපි අරියවංශ ප්‍රතිපදාව කරනවා කරුඩක් නෑ. අරියවංශ ප්‍රතිපදාවට යොමු වෙන්න උත්සාහ කරනවා කියන කාරණාවයි තියෙන්නට ඕනේ. මේ ක්‍රම හතර තුලම තියෙන නිවන් මාර්ගය සම්පූර්ණ නිවන් මාර්ගයේ හික්මීමක් තියෙනවා. මේ එක එක ක්‍රමවලින් පෙන්වන්නේ දැනෙන කරුණු අරගෙන. එක එක ක්‍රම වලින් පෙන්වන්නේ දැනෙන කරුණු අරගෙන කෙලෙස් ප්‍රහාණයට. අපට ඒ කයට දැනෙන කාරණා. මේක තමයි අරිය වංශ දේශනාව. හරි මේකේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. සාමාන්‍යයෙන් කාරණා කරත් එක කමෙන්ට් දුර වීම කියන එක සිදු වෙනකොට එයා දැන් මම කලින් කිව්වේ 100ක් තියෙනවා නම් ඇත්ත දකින්න යමුලා තියෙනවා නම් එතකොට ඒ කෙනාගේ හැම වෙලෙම අර විචක්ෂණ සීලී බවත් එක්ක දැන් ඊ කතා කරපු සූත්‍රෙත් එක්ක තියෙනවා ලැබෙන යෙදෙන අත්දකින කාරණාව පිළිබඳව හොයන්න යමුලානේ තියෙන්නේ එතකොට ලැබෙන යෙදෙන අත්දකින කාරණාව පිළිබඳව හොයන්න යමු වෙනවා නම් ඒ යොමු වීම වීරික කෘත්‍යයක් නේ එහෙනම් අනිවාර්යෙන් නැත්නම් නිකන් ඔහේ ඉන්නවා කියන කාරණාව නෙමෙයි. එතකොට නම් වීරියක් තියෙනවා. ඒ කියන්නේ වීරියයි නෝනයි ඔක්කොම එකට කැටිලා තියෙනවා. ඒකට පෙරහුවක් හැටියට තමයි සිවුරු විඳපාත සේනාසන කියනවා හයිලයිට් කරනවා. ඔකෙන් දැනෙන කරුණ. දැනෙන කරුණ. ඒතකොට ඒ වගේ පරිණත වුණාම බෞලික දෙක විතර කරන්න වුණා අනිත් දේවල් කියනවා. අන්න හරි. ඔය කියන්නේ අරක ඒවට අර්ථයක් එන්න විදිහක් නෑ. ඒ කියන්නේ අරක අපට දැනෙන කාරණාවනේ. පළවෙනි එක දෙවෙනි කරුණ තුන්වෙනි කරුණ තමයි කායික ප්‍රතිපදාවක් දියුණු කරන එක කායිකචිතාලයක් පුරුදු කරන එකක් වගේ හතරවෙනි එක මානසික වර්ධනය ප්‍රශ්නාව දියුණු කරන එකක් පැත්තට කායික මානසික දෙපැත්තම තමයි හතරවෙනි කරුණ ගොඩක් මානසික ආධ්‍යාත්මික දියුණුව ගැන තමයි කතා කරන්නේ. මෙහෙමයි. හතරෙම තියෙනවා දැනෙන කාරණාව. එහෙම එක අපි ගන්න. දැනෙන කාරණාව ඒක. එහෙම නැතුව එතනදී දැන් ප්‍රඥාව, නිස්සම් ප්‍රඥාව තියෙනවා, සතිය තියෙනවා, වීරිය තියෙනවා, නොවන තියෙනවා. ඒ ඔක්කොම දැන් හැම කාරණාවකම. හැබැයි දැන් පැවිද්ද කියන කාරණාව තියෙන්නෙම නිවන් මාර්ගත් එක්කනේ. දැන් නිවන් මාර්ගට යමු වෙන්නේ ගෝචරත්වයකනේ. එතකොට නම් දැනෙන ගෝචරත්වයේ ස්වභාව තමයි කෙලෙස් ඇවිස් වෙන කෙලෙසේක යන දැන් බුදුරණවහන්සේ කවස්ථාවක පැහැදිලි කරනවා පැවිද්දෙකුට ආස කරන්න තියෙන දේවල්. ওই ටිකනේ. චේවරු, පෙන්දපාස, සේනාසන, ඊළඟපස කියන එකනේ. මෙන්න දේවට ආස කරන්න දෙයක් නෑ. එතකොට මෙන්නේ පරිස්කාර වල තමයි ආස කරන්න තියෙන්නේ. එතකොට දැන් දැන් උඹට නැගිලා තියෙනවා ඊට වඩා වැඩිපුර. නමුත් සැබෑවට වල ওই ටිකත් එක්කනේ යන්නේ. එතකොට ජීවිතයේ දැනෙන කාරණාව එක තමයි ඒ කර්ම පැහැදිලි කරන්නේ. හැබැයි අර වගේ නුවණින් යුක්තවයි පරිභෝග කරන්නේ. නුවණින් යුක්ත පරිභෝග කරන බවක් තිබුණාම කියන්නේ දැන් අපි ලෝකයට කියන්න වෙනවා අහුම කරන්න එපා අහුම කරන්න එපා කියලා පුංචි දැන ඉඳලා කියන්නේනවා. දැන් මෙතන අරියවංශ ප්‍රතිපදාව නැති එක නෙමෙයිනේ කියන්නේ. අරියවංශ ප්‍රතිපදාවනේ. එතකොට අරියවංශ ප්‍රතිපදාව කියනකොට හරිම දේ කියන්නට ඕනේ. ශ්‍රේෂ්ඨම දේ කියන්නට ඕනේ. ශ්‍රේෂ්ඨම දේ තුළ සිදුවෙන ඔක්කොම ටික කියන්නට ඕනේ. එතකොට යාට අර ගතිය තියෙනවා නම් ඒ දැක්ම තියෙනවා නම් ලෝකේ මට්ටමින් අලුත් සිවුරු හොයන ගතියක් තියෙද? නැහැ. ලෝකේ මට්ටමින් රස කෑම හොයන ගතියක් තියෙද? නැහැ. ලෝකේ මට්ටමින් හොඳ කුටි සේනාසන ගතියක් තියෙද? නැහැ. ඒත් ලෝකේ මට්ටමින් එක වෙන්නේ නැහැ. පහසුව කියන කාරණාව, උපද්දව කියන කාරණාව දුරු කිරීම නේද නුවණේම කොටස. උපද්දව දුරු කිරීම නැත්නම් අර දැඩි කරගත්තම ආය ප්‍රශ්නයක්. හරි මම ඕන මෙහෙම මං ගස් යට විතරයි ඉන්නේ. දැන් එතන අත්තු කරන්න ඕනේ. මම පඤ්චදාත් මහා සිවුරු කරේ පොරවන්නේ. එතන අත්තු කරන්න වෙනවා. ඒතකොට එහෙම නැතුව දැන් අපිටමකෝ තියෙන්නේ ගහක් විතරයි නේද? ඉතින් අන්න හරියි. තියෙන්නේ ප්‍රඥාවක ගොඩක් විතර නම් ගන්න හරියි. එතකොට කරන්න දෙන්නේ. ඒක හොය හොයා කරනවා කියන එකත් අන්න එතන තියෙන්නේ මහත් තත්ත්වකම. සිව් බාක් සේනාසන බාක් ඔක්කොම ලැබිලා නැහැ. ආසන්න දෙතරා වර්ණනා කරන්න ඕනේ කියන්නේ ඒ කියන්නේ අරෝක තමන් ඉස්පතේ විදිහට තවත් කෙනෙක් පහත් දාන එකක් වෙන්නත් බෑ එතනදී තව කෙනෙකුගේ වැඩගත්කම කියලා දෙනයක්. ඔව්. දැන් තමන් තමන් ඉස්මතු වෙන බව තමන්ට නොදැනී තමන් ගැන කියන්න පුළුවන්. ඒක තපින් දන්නේ. ඒක අපිට උපමාවකට උදාහරණයකට මෙන්න මෙහෙමයි කියලා කිව්වට ප්‍රශ්නයක් කියන්නේ නෑ. හැබැයි ඒක අපි දැනගන්න අපි අපි උසස් වෙන්න ඕනේ කියලා කාරණාව එක නම් ඒ කාරණාව කියන්නේ. එතන අත්ත්වකංශණයකට යනවා. එතකොට දැන් උදාහරණයකට හරි මොනවට හරි කියන්න පුළුවන්. හැබැයි මේ මේ මහකාශ්‍ය මහරතන් වහන්සේම කියන අවස්ථා තියෙනවා. ඊළඟට ආශ්චර්ය කරු කියන අවස්ථා තියෙනවා. සාරිපුත්‍ර සානස් කියන අවස්ථා තියෙනවා. හැබැයි තමන් උසස් වෙන බවක් එයාට නැහැ. අනේක විශේෂත්වය. අද තියෙන්නේ කීවනත් අඟවන හැටි තමන් උසස් වෙන එක නේද කියන්න ඕනේ. එතකොට නම් කිව්වත් තමන් උසස් වෙන්නේ නැත්නම් අන්න ඒක හරියි. තමන්ගේ ඇතුලේ කෙලස් කියන්නේ ඇත්තරම ඒක ඒක Tamanට තේරෙනවා ඊළඟ අනිත් එක තමයි අර ඒ දැන් අපිට මොකක් හරි කියාගෙන යනකොට දැන් අපිට තියෙන කතාවක් කරන්න ආවට පස්සේ කියලා ඉවර කරන්න ඕනේ ගම මොකක් හරි. ඇයි? ඒකපර මමත්වේ වැඩි. දැන් අපට යම් කිසි කෙනෙක් හද මම හිතුවා ඔයාලට මම ආකාරය කියාගෙන යනකොට මොනවද ප්‍රශ්නයක් මැදදී කතා වුණා මම ආකාරය කිව්වා කියලා. දැන් මට තියෙනවා මේක මගේ මේ ගතිය එහෙමම කියලා ඉවර කරන්න ඕනේ. දැන් මමත් එහෙමනේ වැඩි. අන්න ඒව නොවෙන්නට ඕනේ. කියන්නේ අපි හැම වෙලෙම සෙකන්ඩ් මේ දැන් ලෝකේ සෙකන්ඩ් වෙන එක නෙමෙයි නේක. ලෝකේ ෆස්ට් වෙන එක. ධර්මයේ සෙකන්ඩ් වෙන එක තමයි ඒක. ඒ කියන්නේ සෙකන්ඩ් වෙනවා කියලා කියන්නේ මමත් ඉඩක් නෑ කියන්නේ. ඒකයි මේක අනිත් පැත්ත කියලා දෙක. අවදානම් දැන් මේකේ දේවංශ ප්‍රතිපදාව කියන්නේ ප්‍රතිපදාවක් නෙවෙයි මස්පත් කරන්නේ සිවුර කියන එක නෑ විදියට තමයි එදෙන විදිහට දකින විදිහ ඇති කරන එක නෙවෙයි අපි සම්මතනක ඉඳලා කරන්නේ එතකොට මේ ඒ දැන් මේ සිවුර සිවුර ගැන හෝ මම ගැන නෙවෙයි කියන්න ඕනේ ඒ දැන් කියනවා නම් කියන්න වෙන්නේ ඔය ප්‍රතිපදාවනේ. ඉතින් කියනවා නම් කියන්න වෙන්නේ සිදුවීමක් හැටියට මේ කියන්නේ මේ දැන් ඒක මගේ එකක් කියන එක නෙමෙයි. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ලෝකේ දකින්න විදිහක් තියෙනවා නම් දකින්න විදිහ කතා කරොත් එහෙම ඒක මමනේ කියලා එහෙම නෙවෙයි මේ මේ විදිහට දැන් මෙතන තියෙන ප්‍රතිපදා විදිහට කවුරු හරි ඉක්මනට උත්සාහ කරනවා නම් මේක කියන්න ඕන කාරණාවක් මම හෝ සිවුරම නෙවෙයි. ඔව් මම කියන්නේ සමහර ඒ ප්‍රතිපදාව තමයි ප්‍රතිපදාව ඉස්මතු වීමට සමහර අවස්ථා දැන් අපි ගත්තොත් මුගලන් මේ කවුද කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ගෝලියෝ ටික ඊට අනුව හැදෙන්නේ ඒ ක්‍රමයේ ඉස්මතු කරපු නිසා. එතකොට මේ ක්‍රමේ පොතක තිබුණේ නැහැ. ඒ ක්‍රමය ගුරුවරයා විසින් මෙහෙම කරන්න, මෙහෙම කරන්න, මෙහෙම කරන්න. එතකොට ඒක ආදර්ශයයි ඒ සියල්ලක්ම එකනේ ඒකාංග හකින පැත්තට යමු. එතකොට එහෙනම් ඒ කාරණාව අනිත් අයට දැනෙන එකක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි ඒක ප්‍රතිපදාවක් හැටියට කියලා දෙනවා. දැන් අද අපට තියෙන්නේ අර පොතේ තියෙන මේ පොතේ තියෙන ওই කාරණාත් එක්ක නෝ ඔහොම යන්නේ නැතුව කියලා දෙන කාරණාව ප්‍රතිපදාවක් වෙන්නට ඕන. මම අර අදාපුවයිට කිව්වා මේ අපි හිතන්නේ හැම වෙලෙම මාර්ගය කියලා කියන්නේ මොනවා හරි මේ ඉගෙන ගන්න දැනුම් සම්භාරයක් එක්ක විතරනේ බලන්නේ. හැබැයි අපි ජීවත් වෙනකොට දැන් අර ඩොක්ටර්ස් මහර අවස්ථාවල කිව්වේ මේ කරන කරන අපි ජීවිතයේ දිනදා කරන වැඩවල පවා මේ සමහර කාරණා වලින් ලැබෙන අවවාදේ ලැබෙන කරන්න කියන කාරණාව පවා අර ධර්මයක්. ඒක ධර්මයක් නොවන එකක් නෙමෙයි. ඒකත් ධර්මයක්. එතකොට අර තමන් ඉස්මතු වෙන කාරණාවකට ඉඩක් නොවෙන්නා වූ විදිහකට ධර්මයක් ප්‍රකට වෙන එකක් වෙනවා. මේකේ තමයි තියෙන්නේ. දැන් ඔබේ ළඟේ සත්‍යීය වගේ ගැන තේරෙන තරක් අල්ලගෙන ගන්න එක නිකරන්නේ. හ්ම්. එහෙම නැතුව දැන් අපි තමයි දැන් අපිට ප්‍රත්‍යක්ෂ මන්තරයක් කරලා දීන්නේ. අපි අරගෙන තියෙන විදිහේම ඒකවල එහෙම නැතුව දැන් මේ ප්‍රතික්‍රිය දැන් කියපු කනවා බලයෙන් ලැබෙන කිව්ව කියන කාරණාවෙන් ඉක්මතු වීමක් නැහැ ඊළඟට මේ දක්ෂයි මොනිට අනුසයි ඒ වගේ කරුණු කියුවා ඒකවල මේ එතන දක්ෂින විදිහත් එක්ක යෙදෙන්නේ සිවුරේකුත් තියෙන දෙයක් සිවුර පරිහරණය කරනවා නම් ලෝකේ සිවුර දැක්වි කැමක් කරනවා නම් ඒක ඕනේ හිතට නෙමෙයි ඇඟට නෙවෙයි. කය පෝෂණයේ නෙමෙයි පැවැත්මට, කායික පැවැත්මට නෙමෙයි. එතකොට දැන් එතන ඒකුත් තියෙනවානේ. දැන් සිවුර කියන කාරණාවෙන් තමයි ඉස්මතු වෙන්නේ නැත්තම් සිවුර කියන සිවුර භාවිතා කරන්නේ යම් කරුණකට නිසා. ඒකුත් තියෙනවා. ඒකුත් තියෙනවා. ඔය ඥානිමසන්නන්සෙන් හැම ගොඩාක් කතා කරද්දී කියලා උන්වන්සලා වෙනම පන්සල් ජීවිතයට හැරලාපු තැනත් එක්ක අර දැන් කරන විදිහ ධර්මය. එතකොට මොනවද කන තිබ්බනම් නැති. මොකක්ද පොර ගන්න තිබ්බනම් නැති. කොහේ හරි වැටලා ඉඳ තිබ්බනම් නැති. අරක කරන්න. ඔන්න ඔය විදිහ තමයි හැදෙන්නේ. කොහේ හරි වැටලා ඉඳ තිබ්බනම් නැති මොකක් හරි පොර ගන්න තිබ්බනම් නැති මොනවද කන තිබ්බනම් නැති. දැන් මොකටද මේ ජීවත් වෙන නිසා මේක පවත්වන්නට ඕනේ. දැන් කන්න නැතුව පවත්වන්න බෑ. ඇඳුන නැතුව පවත්වන්න බෑ. ඉන්න දන නැතුව පවත්වන්න බෑ. පැවැත්වීම පිණිස ඒ කාරණා නැති. අන්න ඒක තමයි එතනින් හැදෙන්නේ. ආදීන කියන කාරණාව අනිත්‍ය කියන කාරණාවත් එක්ක සම්බන්ධ කරගන්න. එතකොට දැන් ඉස්සරහින් කියලා කියන අපිට ගන්න දෙන්නේ දැන් ආදී ආදීනව කියන කාරණාව කියනම අපිට කොහොමද එන කියන විත්‍ය දැක්මක් භාවිතා වෙනවා දැන් විශ්වාසය කියන එක වෙන අපිට කොහොමද පිළිසින්න ගැන කතා කරන්න බැහැ. ඒ කියන්නේ කාරණා දෙකකට අපිට කතා කරන්න කිව්වට ආදීනව විශ්වාසය කියන එක කෘත්‍ය දෙකක් සිදුවන විදි දෙකක් කතා කියන්නේ සිදුවීම කියන කාරණාවේදී ඒක පිළිබඳව කියන අපි ගත්තොත් ඇත්ත දකිනවා නම් සිවුර පරිභෝග කිරීම කියන කාරණාව සිද්ධ වෙද්දී දැන් බලනකොට එයක් හිතලා මම සිවුර මම ඉඳලා මට සිවුර පරිභෝග කරනවා කියන එකට වඩා සිවුර පරිභෝග කිරීමේ යෙදීම ඔකයි දකින්න තියෙන්නේ මම ඉඳලා මට සිවුරක් ලැබිලා පරිභෝග කරනවා කියන එක නෙමෙයි සිවුර පරිභෝග කිරීමේ යෙදීම. ඒතකොට සිවුර පරිභෝග කිරීමේ යෙදීම දකිනකොට ඒ යෙදීමත් එක්ක මම අර කෝක පෙන්ලා හැම කියපු කාරණා එක්ක බලනකොට ලැබීමක් වෙන්නේ. එතකොට අනිත්‍ය ආදී ආදීනව දකින්න එකයි. එන ලැබීමක් සිදු වෙන්නේ නැති. ඊළඟට ලැබ නොගැනීම ඒ නික්ම වෙනවා කියන කාරණාව. සිවුරු පුරවද්දි සිවුරෙන් ඉක්මෙලා. දානෙ ගනිද්දි දානෙන් ඉක්මෙලා. එතකොට අන්නේ විදිහට ජීවිතයේ දෙනවා සිවුර පරිභෝග වීම යෙදීම කියන කාරණාව එක බලමු. දැන් අරිවාස ප්‍රතිපදාවෙන් මේ හතර කියනකොට කරුණු හතරක් කිව්වා. එතකොට කාරණා හතරක් කියනකොට දැන් සිවුරේ පරිභෝගයත්, පින්දපාත පරිභෝගයත්, කුටි පරිභෝගයත්. මෙන්න මේ කාරණාව අපට පරිභෝගේ දැන විදිහට එක්ක බලන්න තියෙනවා. ඒතර භාවනාව කියන කාරණාව පුරුදු කිරීම කියන කාරණාවත් ඒ එකම බැඳිච්ච එකක් මිසක් ඒක වෙනම තනියම තියෙන එකක් නෙමෙයි. ඒ එකම බැඳිච්ච එක. එතකොට එයාගේ පුරුදු කිරීමේ සියල්ලක්ම එක මොකද වෙලා තියෙන්නේ? සම්පූර්ණයෙන්ම මේකෙදි මේ මේ ප්‍රතිපදාවටම කිව්වනේ මෙයාලා අරතිරසි සහෝ කියන. ඒ රහත් වෙනවා කියලා කිව්වනේ. ඒ රහත් වෙන්න විදිහ ප්‍රතිපදාවන් නම් එතන අරියවංශ ප්‍රතිපදාව කියලා තියෙනවා. අරියවංශ ප්‍රතිපදාව භාවිත කරන රහත් වෙනවා. සෝනසේ සිල්ලකව සම්බන්ධයෙන් අහම තේරුම් ගන්න කෙනෙකුට දැනුම් දීලා වගේ සකස් කරගන්නවා ප්‍රශ්නේ කෙනෙක් ප්‍රථමයේ තමයි සේකත් කියලා මට කාර්යම නම් කරගෙන සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ කරවන උදාරවාදයක් පිළිලා ඒක මොලම්ම නෑ මෙහෙම ඒ ඒ ඒක අසනීපයකදී පුළුවන් ඒක සාරිපුත්‍ර ශික්ෂාවල වල තියෙන්නේ ප්‍රාතිමෝක්ෂයේ තියෙන්නේ අසනීපයකදී ඔව් ඒක තමයි ඒක ඒව අසාමාන්‍ය ගති ඒ කාරණා. එතකොට ඒකත් එක්ක ලෙඩට ඉඩක් නැහැ අසාමාන්‍ය ගතිය ඉස්මතු වෙන්න. ඒ කියන්නේ ලෝකයේ මට්ටමින් සාමාන්‍ය ගොරෝසු එකක් නෙමෙයි. ඒ සාමාන්‍ය කාරණායකදී බුදුරන් වහන්සේ ගිලන් අයට ඕන දෙයක් කියන අවශ්‍ය ඕන දෙයක් ඉල්ලගෙන ගන්න පුළුවන්. ගිලන්කමත් එක්ක. අපි පින්න පාත්තේ වඩින කොට කෙනෙක් ඉස්සලා ධර්ම දීමක් කරලා ගියාම කොහොමද දාන ක්‍රමයයි පින්නපාත සපදානචාරිකාංග සහ ඔය ඒ කාරණයි කරුණු දෙක. ඒව ක්‍රම දෙක. දාන ක්‍රමයේ කියන කාරණාව ආරාධනා කරණේවත් එක්කදී සපදානචාරිකාංග කියන්නේ ඒක වෙනම ක්‍රමයක්. එතකොට දැන් මේ මෙතන පින්ඩපාතය කියලා අපි පින්ඩපාතය යනවා කියන එක නෙමෙයි. මෙතන පින්ඩපාතයක කණ එකද. ඒ කියන්නේ අපි වරඳන කාරණාව. එතන වරඳනවා කියන කාරණාව එක එතන ඒක යෙදෙනකොට නුවණින් යුක්ත වීම කියන එක තමයි. අපේට පාර්ශ්වය ලැබීමේ ප්‍රාදාරය නැත්නම් මේකට සාමාන්‍ය නැහැ. ඒක තමයි වැරදීම සම්බන්ධයෙන් අපේට පාර්ශ්වය පැවිද්ද කියන්නේ පින්ඩපාතේනේ. පින්ඩපාතේ කියන්නේ මේ ඇතරම පිළි දාණය හම්බෙන එක එක ගැන කියන්නේ මොනම හරි ක්‍රමයකට. පිළි සිඟා යනවා කියනකොට පින්ඩපාත චාරිකම් කරලා පින්ඩපාත හැසිරෙනවා. හොයාගෙන යනවා. ඒව සාමාන්‍ය සිංහල ලෝකයේ මට්ටමින් ඒවට සාමාන්‍ය ප්‍රාතිමුඛ සීලයේත් එක්ක තියෙන කාරණා බලන්න ඕනේ. දැන් මෙතන වෙන්නන්නේ එතන එහා ගියප එක. ධර්ම ප්‍රතිපදාව. අරව සාමාන්‍ය ප්‍රාථමික ශික්ෂාපද එක්ක ලෝකේ මට්ටම හික්මන එකක් විතරයි. ධීර කියලා කියන්නේ ප්‍රඥාවටම කියන නමක්. ප්‍රඥාවන්තය කියන්නේ දැන් යවන පඤ්ඤා, හාක පඤ්ඤෝ කියලා ප්‍රඥාවේ නම් කියනවා. ඉතින් ඒ වගේම ධීරය කියලා කියන්නේ නුවණැත්තා කියන එකමයි. භාගිතනත් කියනවා. ඇත්තටම ඒ කාලේ භාවිතා කරපු වචන නුවණැත්තාට භාවිතා කරපු වචන. එතකොට ඒ ඒ වචන තමයි ඒ බුදුරණවහන්සේ දෙන්නේ. නිවනට භාවිතා කරන අතර ගොඩාක් තියෙනවා. ඒ ඔක්කොම ඒ කාලේ ශ්‍රේෂ්ඨත්වයට භාවිතා කරපු වචන. අතෝ බුදුරණවහන්සේ ගලුත් වචන නෙමෙයි. ඒ සමාජයේ තිබිච්ච වචන. හැබැයි ඉතින් මේ වචනවල 아무තු ගැඹීර බවක් තියෙනවා. අන්න ඒකයි තියෙන්නේ මේ භාෂා විවහාරී බව. ඊටාම අර්ථාන්විතයි. මේ අපි උදාහරණයකට ගත්තොත් එහෙම මේ රසායනික විද්‍යාව ඉගෙන ගන්නකොට රසායනික ඒ සංයෝග ක්‍රියා කරන ආකාරය පිළිබඳව එතන ඒකට තත්භාවයක් කියනවනේ සත්‍යභාවයක් ඒ සිද්ධිවලට. එතකොට ඒක ඒ විවහාරයේ ඒ දෙන විදිය අර්ථාන්ත CH4 කියනකොට H2O කියනකොට ඒ වගේ තියෙනවා අර්ථාන්විතමයි ඒකට දෙන්නේ නමක්. අන්න ඒ වගේ මේ විවහාරත් අර්ථාන්විතමයි. දැන් අපි ලෝකයේදී නිකන් ඔහි සාමාන්‍ය ජීවත් වෙන විවහාරයට වඩා වෙනස් එහි සමාජයේ මුත්‍තිකාම සමාජ විග්‍රහය කියන්නේ අපි වෙනම විශයක් දැන් අපි ගත්තොත් එහෙම රසායනික විද්‍යාඥයෝ කොටසක් එකට ඉන්නවා නම් ඒ අය කතා කරන්නේ ඒ භාෂාවෙන් ඒ විදිහට ඒ කරුණු එක්ක නම් ඒකම කරමින් ඉන්නවනේ. අන්න ඒ වගේ තමයි මුත්‍තිකාමී සමාජය. අරක පොදු භෞතිකත්වය. අරක ආධ්‍යාත්මිකත්වය. ඒකට කොහොම විවහාරයක් තියෙන්න ඕනේ. ආරතිය ආරතිය මනිනවා කියන ඉස්මතු කරන්නේ අරතිය මඩගෙන ඉන්නවා නෙමෙයි අරතිය මෙයා මඩගෙන ඉන්නවා ඒක කරා ඊට පස්සේ කියන අරතිය රතිය දෙකම ඉක්මනවා කියන්නේ අරතිය මඩ යථාර්ථවාදී වෙන එතකොට තමයි අරතියෙන් සතියවත් යෙදෙන්නේ අරතිය වැඩ ගන්නවා කියනකොට එතන එතන ඒ කරුණට සමීප කරලා ඒක විග්‍රහ කරා. අරති රති කියන කාරණා දෙකම දෙන්නේ කියලා අර උපමා අර කතාව කිව්වේ මේ මොකද්ද මේ මේ ඔක්කොම ඉක්මවපු කෙනාට මොනව ප්‍රහාණය කරන්නද කියලා. අරතියෙන් කොහොම වැඩ ගන්නද කියලා. එතකොට එතන ක්‍රමයට පැහැදිලි කරේ. අසන අර්ථය පැත්තට සමීප කරලා පැහැදිලි කරේ. අසන ක්‍රමයක් එක්ක පැහැදිලි කරේ. ඒතර ඒ ක්‍රමයක් එක්ක පැහැදිලි කරනකොට ඒක මම අර අද දවල් කතා කරද්දී කියන්නේ රූපය කියන කාරණාව යථාර්ථවාදී වෙනකොට රූපය කතා කරන්න බෑනේ. එතකොට ඒ ක්‍රමේ නිබ්බාණයමනේ. හැබැයි අපි ගන්නවා රූපය කියන එක. එන එක ලෝකෙත් එක්ක කතා කරනවා. අන්නේ වගේ අර්ථය කියන එක කතා කරනවා අර්ථය එක්ක කරනවා. ඒ සිදුවෙච්ච ක්‍රමේ සිදුවීමේදී ඉන්න අරති රති දෙකම දෙන්නේ කියන එක. මේ සරණ ප්‍රඥාව කියන එක චන්දරාගයේ දුරු වීම කියන එක ඊට පස්සේ අනිත්‍ය දුක්ඛානාත්ම විදිහට දැකීම කියන දේ එතකොට අපිට ඒක සෝත්සාහයෙන් දිනු කරගන්න පුළුවන්කමක් නැහැ. දකින්න තැනදී නොවන වැඩෙන තැනදී සිදුවෙන කාරණාව. ඔව් සෝත්සාහයේ උත්සාහයේ තිබියොත්තේ කියන කාරණාවක කටයුතු කරන්න. ඒකට වීරියක් තියෙන තමයි. අපට දැඩි වෙන කෙලෙසියට පහර දෙන්න. ඒකට වීරියක් තියෙන්න ඕනේ. කරන්න කියන කාරණාව කරන්න. ඒකට වීරියක් තියෙන්න ඕනේ. අරක ඇත්තටම ඒ නුණති කෙනාගේ සිදුවන විදිහ. දැන් ශාසනයට ආව කෙනාගේ ප්‍රතිපදාව ආර්යවංශයි. දැන් මෙතන මෙහෙම හික්මියෝ කියලා කියන්නේ නැහනේ. මේක ආනිවද ප්‍රතිපදාව කියලා කියන්නේ. එතකොට ඒක තමයි දැන් ඒක බලෙන් ගන්න පුළුවන් එක නෙමෙයි. ඒ කාරණාව සිදු වෙන එක. හැබැයි ඒකට යොමු වෙන්න හික්මෙන්න කාරණා තියෙනවා. ඒවා ගුරු කරන තැනදී තමයි මේ ප්‍රතිපදාවත් කියන්නේ. නැත්තම් අපි ඇත්තටම ගත්තොත් අද ගොඩාක් දකින විදි තියෙන එකක් තමයි මේ පරණ කුස ප්‍රතිපදාව. කුස ප්‍රතිපදාව පැවිද්ද කියලා හිතනවා. නෑ. පැවිද්ද තුල හොඳ එකක් ඕනේ යාට. ඒ නිසා කුස ප්‍රතිපදාව ප්‍රශ්නයක් නෑ. දැන් අද සමාජය හිතන්නේ කුස ප්‍රතිපදාව දුෂ්කර ප්‍රතිපදාව තමයි පැවිද්ද කියලා. ආස කරන දේ විසික් කරන එක කන්න බොන්න හම්බුනහම ඉරාජ්‍ය සිවුරු පාවිච්චි කරන එක. හැබැයි ඒකත් කමක් නෑ. ඒකත් ප්‍රශ්නයක් නොවෙන්නට ඕනේ. හැබැයි ඒක නෙමෙයි පැවිද්ද කියන කාරණා. තණ්හා ගැන දෙවන්නේ එක වාසය කරනවා කියන එක කියන්නේ. දැන් හොදකලා වෙනවා කියලා කියන්නේ කැලේට වෙලා ගිහිල්ලා ඉන්න එක. කියනට බුදුරජාණන් සදාරනෝ නෑ නෑ. එයා හොදකලා නෑ. එයාට ඉන්නවා දෙවන්නේ. තණ්හා අදුතියෝ පුරුෂෝ. තණ්හාවත් එක්කයි. හජ මහ මැතිය මුතුර වැසුරු කරගෙන නගරයට වෙලා කෙනෙක් ඉන්නවා නිකලේ. එයා තනියෙන් අරය සංයමනේ. එතකොට රජ මැති ඇමතිවරු ඇසුරු කරගෙන නගරෙට ළඟ හිටියා. එයා හුදකලා ජීවිතයක් තියෙනවා. කැලයට ළඟ හිටියා තණ්හාව එක්ක හුදකලා නැහැ. එතකොට එහෙනම් අර කුරුස ප්‍රතිපදාව කියන කාරණාව නිවන් මාර්ගයේ නෙමෙයි. හැබැයි බාහිරින් දැනෙන බාහිරට බාහිරින් එන බාධක අඩුවීමක් තියෙනවා. අර හිතන කෙනෙකුට අන්න පහසු හේතුවක් තියෙනවා. ඒකයි දැන් ඔය සීලඛණ්ඩ වගේම තියෙන්නේ ධර්මය අහලා සද්ධාවෙන් මහණ වුණාම ඉන්ද්‍රිය සංවදේ జాగරියා නියෝගය භෝජනීය මත් සංයුතාවය මේ සියල්ලක් මුහුරු කරනකොට කියන්නේ මේවා මුහුරු කරනවා කියන්නේ ඊටාම ගැඹුරු ප්‍රතිපදාවට ගිහිල්ලා එහෙම කෙනෙකුට ඉඳ ගන්නකොට සමාධියටපත් වෙනවා එවැනි කෙනෙක් තමයි වනාන්තරයට ගිහිල්ලා මේ පින්දපාත ගිහිල්ලා එන රුක් මුලකට ගිහිල්ලා අන්න නීවරණ ඉක්මවන. පංච නීවරණ ඉක්මවන ධ්‍යානවලටපත් වෙනවා. එතකොට එතෙන්දයි කියන්නේ එතෙන්ද ඒතෙන්ද අවශ්‍යයි. අවශ්‍යතාවය තියෙනවා. අන්න අපි අවශ්‍ය දේ සිදු වෙන්නේ නැතුව බලෙන් එක ගන්න ගියාට ඒ කියන්නේ ඇත්තටම මේ ඒකේ මාන්නකාරකම ගොඩක් වෙලාවට ඇති වෙනවා. තමන් ගොඩාක් බලන්නකො මේ ගොඩාක් අපි අධ්‍යයනය කළ බැලුවොත් ඔය වැඩින් නැතුව ඉන්න එනදී තමම ඉස්මතු වෙනවා කියන කාරණා ගොඩාක් සිද්ධ වෙනවා. එනම් හරියට කරන කට්ටියන්ගේ ඇත්තටම අර අසත්පුරුෂ ගතිමයි ගොඩාක් තියෙන්නේ. ඒ කියන්නේ ඒක තමම ඉස්මතු වෙනවා අනුන් කියලා දකින කාරණා ඉස්මතු වෙනවා. ධර්මයේ කියන එක නෙමෙයි. අනුන් කියලා දැක්කට කමන්නේ වැරද්දකට. කෙලෙසයකට මට තරහ යන්නේ හරියට තරහ යනවා. මට රාගයනේ හරියට රාගය තියෙනවා. එහෙම නෙමෙයි. රාගය හොඳ නෑ තරහ හොඳ නෑ කියලා කෙලෙසේ කරලා නිඳා කරනවා. කෙලෙසේ නිඳා කරන එක සාධාරණ. දෙව්දජ්ජු වරයක්නේ පින්නපාතෙන් ඉන්න ඕනේ. කැලේම ඉන්න ඕනේ. රුක්මුල්ලෙම ඉන්න ඕනේ. පානසකල සිවුරු පොරවන්න ඕනේ. නෑ නෑ එහෙම කරේ බලන්නකොට සමාජයේ කුස ප්‍රතිපදාවක් නේ කැමති. මස් මාංශ වලින් ඒකත් කියනවා. කුස ප්‍රතිපදාවන්ගදී සමාජය කැමති. එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි. අද වුණත් ඔය කුස ප්‍රතිපදාවන් ගැන කතා කරන එකක් එක කියන අයට කට්ටිය ඇදිලන වැඩි ගැඹුරු ප්‍රතිපදා නෙවෙයි කුස ප්‍රතිපදාවලට හරිය කැමති. එහෙනම් ඇතිනේ